අවස්ථයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන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 හරිත්වා තිච්ඡති රිංචති කුසලං ථානං දීති මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ මහා කරුණා ප්‍රඥාවෙන් අපට තේරෙන මට්ටමට මේ ගැඹුරු ධර්මයක් කරුණාවෙන් අප කෙරෙහි ඉදිරිපත් කරන විලාසයක් තමයි මේ අපන්නක සූත්‍රය දැක්කන්න පුළුවන් වෙන්නේ. සර්වචනාංශයේ මේකේ ඇතුළාන්තයත් අතු පිටත් දෙකම දකිනවා. ඒ වගේම අපි වගේ ඇත්තන්ට ඇතුළාන්තය දැක්කන්න බැරි බවත් දකිනවා. එතකොට ඇතුළාන්තයේ දකින්න නැතුව මතු පිටේ පමණක් හැසිරෙන තමන්ගේ අර්ථ සිද්ධිය කැමැති තමන්ට හිතසුව කැමැති කෙනෙකුට අර ඇතුළාන්තය නොදැනීම නිසා විශ්වාසයක් ඇති කරගන්න බැරි බව කෙරෙහි සර්වඥාන්සේට අනුකම්පාවක් තියෙනවා. තමන්නාන්සේගේ විනිවිද දකින්න ඥාණයෙන් ඒක තමන්ට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අවබෝධ කරගත්ත දේ තාම අවබෝධ කරගත්තේ නැති මානසිකත්වයක් ඇති කෙනෙකුට sannivedanaya කරනවා කියන එක මහ බුදුමාකාර කරුණාවේ ප්‍රඥාවේ සමබර කරුණාවේ ප්‍රඥාවේ සමතුලනයක් වෙන්න ඕනේ. ඉතින් ඒ කොටස් ශාස්ත්‍ර පිටකේ හරියම ගැඹුරුයි. ඒ සඳහා ආදී සර්වඥාන්සේ තාම බඩබොක් අහයි වෙච්ච නැති කිරි ආහාර වල විතරක් යැපෙන්න පුළුවන් දරුවෙක්ගේ බඩට අර ਬਾගෙට දිරූප ආහාර දීලා ඒ දරුවා යම් ප්‍රමාණයකට දියුණු වුණාට පස්සේ ඒ අයියාති ආහාර කවලා දරුවගේ ඇට හයි කරලා ගන්නවා වගේ අර පොඩි කාලේ දියර ආහාර වලින් එතන බාගෙට දිරෝපු ආහාර වලින් අර ළමා ශක්තිය වඩවන්න ගන්න අරගෙන තියෙන උත්සාහය නිසා අමා මෑණි බුදු පියාණන් වහන්සේ කියලා අපි කියනවා. උන්වහන්සේට තේරෙනවා මේ මිනිස්සු අද ඉන්න මේ අසහනකාරී තත්ත්වය යටතේදී අතුලත ගැඹුරාන් තුලාන්තයක් දක්වන්න බැරි මානසිකත්වයක් යටතේ නමුත් හරියට ධර්මය දන්නවනම් සැපට කැමති. හරියට ධර්මය දන්නවනම් හිතසුව සලසන්න කැමති. මේ යන්නේ රැල්ලට අහුවෙලා කට්ටි යන නිසා රැල්ලට අහුවෙලා රැල්ල යනවා. අවසානයේ අමාරුවෙත් වැටෙනවා. ඇහුවොත් කියන්නේ අපි හකට කැමති කියලා. ඇහුවොත් කියන්නේ අපි හිතසුවට අත්පොතලේට අත්ප සිද්ධියට කැමති කියලා. නමුත් කරන හැම දෙයක්ම ඒ අත්පොතේ විනාශ කරනවා. ඒ අත්සිද්ධිය වනසනවා. ඒක එතකොට මේ යටිපහුව වෙන අහිංසක ක්‍රමය. මේ තියෙන ඇත්තටම සත්‍ය දැකන්න ඕන කැමැති කම සර්වඥාන්සේ දකින්නවා. නමුත් මේ සත්‍ය දුන්නට දිරවන්නේ. අර පොඩි දරුවෙකුට හයි ප්‍රෝටීන් බරපතල ආහාර දුන්නට දිරව ගන්න බැරුව ඒ ළමයි ඒක බඩේ දියන්න පටන් ඒක නිසා ඒක දියර ආහාර වශයෙන් සකස් කරලා දීමේදී අපිට මේ ත්‍රිපිටකයක් 84000 කර්මස්කන්ධයක් එහෙම නැත්නම් දේශිතනින් පටන් අරගෙන ටික ටික ටික ටික අමාරු කෙනෙකුට ගෙනියන ප්‍රතිපදාවක් මේකදී. මේ දේශිතනින් පටන් අරගෙන අමාරු කෙනෙකුට ගෙනියන එක එක ජවනිකාවකින් කරන්න. එක රැකින් කරන්නත් බෑ. ඒක එක තැනකින් පටන් අරගෙන ඒකම නැවත නැවත කරමින් ජීවු පාමු කරගන්න එකට අපි ප්‍රතිපදා කියනවා දුපාත්. ඒ වගේම ඒක අනුපූර්ණ ක්‍රමයට යන්නේ. ඒ අනුපූර්ණ ක්‍රමයේ අපිට ඉවසන්න. අපිට එක සැරේ ඉන්න. එහෙම නැත්නම් එක රැයකින් බඩ ඉල්ලනවා එක රැයකින් කරලා බලාපොරොත්තු වෙච්ච බලා බල ළඟලනවා මේ නිසා බොහොම ඉක්මනට මන් දෝත්සාහයි වෙනවා අපිට මේක තේරෙන්නේ එහෙම නැත්නම් අපිට ගැඹුරු වැඩි කියලා ඒ නිසා මේකට ඉවසීමේ ටික ටික ටික ටික පුරුදු කරගෙන යන ළඟට එන්න වෙනවා ඒක කරනවා ඒ නිසා මේ අපන්නක ප්‍රතිපද අපන්නක ප්‍රතිපදා නැත්නම් මේ අපන්නක ජාතකයේ අවචනාන්ති අපට උගන්වනවා අවිරුද්ධ ප්‍රතිපදාවක් යමකට විරුද්ධ නොවි යමකට පරස්කපන් නැතුව සත්‍ය හොයාගෙන ඉදිරියට එන ක්‍රමය. නැවතත් කෙටි සමාලෝචනයක් කරන්න අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපන්නක සූත්‍රය අනුවයි මේ අපන්නක සූත්‍රයේ ධර්මචන් වහන්සේ සම්පූර්ණ ගැඹුර දක්වපු නැති කෙනෙකුට මේ ගැඹුර දක්ක කෙනෙක් මතයෙන් මේ දුෂ්කර අවස්ථාවේදී ගැළවිලා ගොඩේ නැහැටි අංගයන්ට කියලා දෙන්න. සැප කැමති අත්තන්ට උදව් කරන්න කරපු දේශනාව. මේක සිංහලට දාලා තියෙන්නේ අභිගත ප්‍රතිපදාව. මොන දෙයකටත් විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වෙන්නේ නැතුව විරුද්ධව තියාගෙන යන ප්‍රතිපදාවක් මේක පෙන්වන්නේ. ඒකෙදි කියන කියනවා මෙවැනි අපන්නක ධර්ම දුක්සමත්තු අදි අදිරෝධ ප්‍රතිපදාවේ දක්ෂ නැති කෙනා. ඒ කියන්නේ දක්ෂ පස්සේ වහාම තීන්දුවක් අරගෙන මෙයමයි සත්‍යය. අනිත් දේ බොරු කියලා දැඩිමත ගන්න මතයක් කවුරු හරි එල්බ ගන්නවා. ඒ මනසට සත්‍යයෙන් භාගයයි තියෙන්නේ. යම් කෙනෙක් මොනවාරි කියපු ගමනේ දුකු පැමිණි, අසුර පැමිණි මෙයමයි සත්‍යය අනි සියල්ලම බොරුයි කියලා දැඩිමත දහරි වුණොත් යාට සත්‍යයෙන් භාගයයි පේන්නේ. එයා ඒකාන්තයෙන් දක්ෂකම කුසලතාවේ මඟ. ඒ වෙනුවට මේක සත්‍ය වෙන්න පුළුවන් විනිශ්චයකට එළඹෙන්නේ නැතුව යෝනිත මනසකින් බාර ගන්න එකට අපි කියන අපණ්ඩ ප්‍රතිපදාව කියලා නැත්නම් අවිරෝධ ප්‍රතිපදාව කියලා. මේ අවිරෝධ ප්‍රතිපදාවට කොනහන් ගෝචර වෙන මාතෘකා 10ක් සර්වචරණේ කතා කරනවා. මේ මාතෘකා 10 අනුව තමයි අපන්නක ප්‍රතිපදාව විතර කරලා දෙන්නේ. ඒකදී කියනවා දන් දුන්නට පිනක් නැහැ. කළදේ හොඳක් නරකක් නැහැ. මවෙක් පියෙක් නැහැ. එලොක් මෙලොක් කියලා එකක් නැහැ. යාඥා කරාට කෙනෙකුට තෑග්ගක් දුන්න නැති වැඩක් නැහැ කියලා සමහරු භෞතික වාදයක් කරනවා. තමන් හම්බ කරන කණේක විතරයි කරන්න තියෙන්නේ. ওই චාරිත්‍ර වාර්තුලින් වැඩක් නැහැ. තව සමහරක් කියනවා නෑ නෑ දුන්නේ හොඳයි. කාට හරි ගුරු කටුවක් දෙන එක හොඳයි, ටැග්ගක් දෙන එක හොඳයි, අම්මෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා. හොඳ නරක තියෙනවා. කළ කළ දේ ඵල ඵල දේ වෙනවා. මේ මැරිලා ගියාට තවත් අපි වෙන ලෝකෙක මේ කර්මානුකූලව පිළිසිඳිනවා. ඒක නිසා දැන් සැප වුණාට ඒ ඊගාව ලෝකෙට අකප්ප වෙන විදියට වැඩ කටයුතු කරන්න එපා. අය පරිස්සම් කරගන්න, වචනේ පරිස්සම් කරගන්න, හිත පරිස්සම් කරගන්න කියලා ආගොල්ලක් කියනවා. ඉතින් දරුවචනන් කියන ඕගොල්ලන්ට ඇවිල්ලා මේ වැදගත්තු දෙන්නේ මේ විදිහට කතා කරනකොට කොහොමද බේරෙන්නේ? අත්‍යක් කියන හම්බ කරන කාපන් ඉච්චරයි තියෙන්නේ ඔය හොඳනකට හොයන්න යන්න එපා. බල්ලෝ මරලා මේ මේ ඌසෝ මරලා අල්ලි හම්බ කරාට සල්ලි ඥාම් ඥාව ගන්නෑ. ඕන දෙයක් කළා හම්බ කරන කාපන්. එහෙම නැත්නම් නැවතින්නක් බෑන්චු. ඒ කාර්යවත් සදාචාරයක් ඕනේ කාපල්. ඒක තමයි අද තියෙන ධර්මය. ඒ තව කවුරු හරි ඇවිල්ලා කියනවා නෑ නෑ එහෙම නෑ. දුන්නේ හොඳයි කෑදේකට වැඩි. අපිට දාන්න ලා ගන්න ඕන. ගුරුතුන්ට පඩුක දෙන්න ඕන. යාගෝ පවත් ගන්න ඕන. හොඳ කෙරුවොත් හොඳ ලැබෙන. අරක තුනොත් අරක ලැබෙන. මේ ලෝකේ කරලා ගියාට අපිව වන්දි ගෙවන්න ඕනේ අයියා ආගා වාස්නේ කියලා වෙනකොල්ලක් කියනවා. මේ දෙකේදී මේ ගෙවල් දොරවල් වල අමුදරුවා රකින්න ඕගොල්ලෝ කොහොමද විනිශ්චයකට එන්නේ කියලා හදවත් කරන ආශ්‍රය අපේ ප්‍රශ්නේ අරගෙන සාකච්ඡා කරලා කියනවා යම් කිසි කෙනෙක් කියනවා නම් ඊට පස්සේ වෙන ලෝකයක් නැහැ. මේ ලෝකේ විතරයි. ඒ නිසා මොදින් හරි නරකින් හරි ධර්මයෙන් හරි අධර්මයෙන් හරි සාධාරණව අසාධාරණව ජීවත් වෙනවා. ආයේ වග වෙන්න දෙයක් නැහැ කියන එක ජීවත් වෙන කට්ටියක් ඉන්නවා ලෝකේ. අන්නේම ලේකේ කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා මතු කර්ම ගෙවන්න දෙයක් නැති නිසා කිසි බයක් නැතුව සතුම් වරනවා. කිසි බයක් නැතුව හොරකම් කරනවා. කිසි බයක් නැතුව කාමීත්‍යචාරය කරනවා. කිසි බයක් නැතුව බොරු කියලා හිස්සකට පරිශෝධන කියනවා. ඒකේ ලැබෙන වර්තමාන ලාභය විතරක් බලලා ඒකට කර්ම ගෙවන්න මට වෙන්නේ නැහැ. අනිම් වෙච්ච කෙනාට යම් කිසි කෙනෙක් එහෙම ලාභයට හෝ ලේසියට හෝ පහසුවට හෝ නියෝගේ මතයක් කරන වැඩ වැඩ කටයුතු කරනවා නම් ඒ කෙනාට එයා ඉන්න සමාජයේ ඉන්න වැදගත් ඥානවන්තෝ ගෞරවහ කරන්න පටන් ගන්නවා මේ මිනිස්යාගේ තිරසනාගේ වෙනසක් නැහැ සතුන් මරනවා උග්‍රගයා සතුන් මරන කාරණා අන්සතු දෙයක් ගන්න. කාමීත්‍යාචාරය කියලා කිසිම වෙනසක් නැහැ. ගුරු කියලා මිසසන පරිසෝතනක් නැහැ කියලා වර්තමානයේම මෙලෝ ජීවත් වෙද්දීම විඤ්ඤාණ පුරුෂයන් විසින් තනු මොලේ කල්පනා වැඩියක් ගන්න විදිහින් වැඩුණා. යම් හේකින් අපායක් නැත්තම් මේක පරිලෝකයක් නැත්තම් ප්‍රශ්නයක් නැතුව ලබවතමයි. යාතන සැපදී ජීවත් වෙයි. නමුත් එයා කවදාකවත් කුසලයට පෙළඹෙන්නේ නැහැ. බයක් පරලෝකයක් පිළිබඳ බයක් සැකක් නැති නිසා ලැජ්ජ බය දෙක නැති නිසා කවදාකවත් කුසලයකට පෙළඹෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් හිතුවොත් නෑ නෑ පරලෝකයක් තියෙන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ වුණාට සතුන් මරන්නේ කියොත් මම වගේ මේ ජීවත් වෙන තව සතෙක් මැරෙන්නේ. නිසා ඒක ගැළපෙන්නේ නැහැ. ඒක සත්තුන්ට ගැළපෙනවා. ත්‍රිසමුන්ට ගැළපෙනවා අපට ගැළපෙන්නේ නැහැ. ඒ වගේම අනු ආණ්ඩුවේ අමාරුවෙන් හම්බවෙගත්ත දේ කඩා කඩා ගත්තොත් මගේ දේ කඩා කඩා ගත්තොත් මට දුක හිතෙනවා වගේ ඒ විස්තර දුක හිතෙනවා කියලා අන්තපිටවල් නොගන්න බයලජ්‍ය පාල කරනවා. ඒ වගේම කාම මිත්‍යාචාරයේදී මනුෂ්‍යයන් අතර තියෙන මේ කාම ආචාර සීපත් කරලා ලෝකේ පවතින ශිෂ්ට ක්‍රමයට ශිෂ්ට ක්‍රමයට මිස ඒක ඉක්මවන්න නැතුව කාමයේ භුක්ති විඳිනවා. එහෙම කරන්නේ කුංගාකම. නමුත් එයා දන්නවා මේන් ඉක්මල ගිය ගම වරද වැඳුනොත් මොන දෙයක්වත් කරගන්න බැරි වෙන නිසා එයා පාය ගැන සීපත් කළා හො වලකිනවා. බොරු කියලා මිසජන පරිසෝචනේ වලකිනවා. ඒ නිසා එයාට මේ වැලකීම නිසා, පවෙන් වැලකීම නිසා අවදාකවත් ප්‍රඥාවන්තයෙකි ගැරහිල්ලකට ලක් වෙන්නේ නැහැ. වර්තමාන ජීවිතයේදීම විඤ්ඤාණ පුරුෂයන්ගේ ඥානවන්තයෙක්ගෙන් ගැටීමකට ලක් වෙන්නේ. ඒ මතුවට ඒ ඒ පුද්ගලයා අකුසලෙන් බලකින්ද බයලජ්‍ය පහල කර ගන්නවා. ඒකට කුසල් කරන්න තියෙන ඊට ප්‍රස්තාව වැඩි. යම් හේකින් පරිලෝකයක් තියෙනවා නම් ඒකාන්තම සුගතිකාරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කාටවත් කියන්නේ පරිලෝකයක් පිළිගන්නේ. තර්කයෙන් පෙන්වනවා තිබුණොත් මෙහෙමයි නොතිබුණොත් මෙහෙමයි. තිබුණොත් මේ ජීවිතයේ කය වචන හිත ඉක්මාගත ශික්ෂාගත එක්කනාට මෙලොවත් ප්‍රත්‍යවත්තේ ඉතුති ලැබෙන අතර පරලොවත් සුගතිය නෑයි කියලා කටයුතු කරන තමයි හුඟ දෙනෙක් කරන්නේ අද තියෙන සම්පූර්ණ දේශපාලන විද්‍යාව කිසිම තැනක ඊගාම ලෝකයක් තියෙනවා කියලා පිළිඅරගත්තා කිසිම විවස්ථාවක් නැහැ ලෝකේ විවස්ථා ආණ්ඩුක්‍රම විවස්ථා කොච්චර තිබුණත් එකකවත් අපි කරපු දෙයට ගෙවන්න වෙනවා කියන එක ආණ්ඩුක්‍රම විවස්ථාන් පිළිගන්නවා. ඒ නිසා සතුන් මැරීම කියන එක දේශපාලන වශයෙන් බලකන්නේ. ඒ කරන්න පුළුවන් වෙන වෙන සංවිධානවලට විතරයි. ඒ වගේම ආර්ථික විද්‍යාවේ කවුරු හරි ඉන්නවනම් මෙතන කතා කරලා කියන්න බලන්න. මේ ආර්ථික සමීකරණ වල කළ කළ දේ පළ පළ දේ කියන එකේ අරිමි මාත්‍රයක් තියෙනවා කිසිම ආර්ථික විද්‍යාවකයක නැහැ තියෙන්නේ රතුම් මරහරි කමන්නේ හොරකම් කරලා හරි කමන්නේ කාමීත්‍යාචාරය කරලා කමන්නේ ඉල්ලුම සැපීම නීතිය හැටියට ලාභ වැඩි වෙනවනම් ආර්ථික විද්‍යාවේ දෙන්නේ උත්තර මේ කවුරුත් ආර්ථික විද්‍යාව කරලා පොඩි කාණ්ඩ අපිට කරන්න ඕනේ නැහැ එක අවුරුද්දක් විශ්වවිද්‍යාලේ ගිහින් ආර්ථික විද්‍යාව කරලා තියෙනවා. දැන් මට මතක් වෙනවා කිසිම ආර්ථික සමීකරණයක සදාචාරයක් ගැන කතා කරන්නේ කිසිම සමාජ මට්ටමක අද සදාචාරය කතා කරන එක්කෙනෙකුට බයලජ්ජාවකුත් එමෙදි ඒක කරන්නේ දේශපාලනවාදී. ඒක නිසා අපිට ගොඩාක් ඇවිල්ලා කියනවා මේ දවල් මිකේ රැඳන්ගල් බණ. කිව්වට මොකද ඒ අත්ව ඒක ආදත්තෙත් පෙන්නන්නේ. සර්වඥාන්සේ යථාවාදී තථාගතයි. යථාකාරී තථාවාදී උන්වහන්සේ කරලා කියන්නේ මම උඹලට උඹලගේ අම්මා අප්පා කියනකට වැඩියෙන් මම මේ කියන්නේ. අපි උඹලට උඹලයි ගුරුවරුන්ට වැඩියෙන් කියලා කියන්නේ. උඹල ඇතුළු කරන සමාජයේ පාපල්ල දීපල්ල ජොලි කරපල්ල කියලා සමාජයක් තියෙනවා. දේශයටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. ඌව බයිලා. ඌව තමයි අපි අපි පොඩි ධර්මයට උගන්වන්නේ බයිලා. බැල්ලිලා කියන අම්ල සාත්‍රා දරුවෝ වෛර කරනවා. බයිද මොකද ඉන්නේ? පොඩි උන්ට හොඳටම තේරෙනවා අම්ල සාත්‍රා අකුතු උගන්වන්නේ බයිලා. ඉස්කෝලේ ගිහින් උගන්වන්නේ බයිලා. බුදුදාන වහන්සේ අවුරුදු 2600ක් කියපු මේ බණ කාටවත් පුරුදු වෙන්න බෑ ඒ නිසා යම් කිසි කෙනෙක් බුදුබණ අහලා එළෝ මෙළෝ තිබුණා වෙන්න පුළුවන් නොතිබුණා වෙන්න පුළුවන් නමුත් අපි මේ කරන හොඳ වැඩවලින් පරිසර දූෂණයක් වෙනවා චිත්ත දූෂණයක් වෙනවා කර්ම රැස් වෙනවා කියනකත් තේරුම් ගත්තොත් අපි කරන දේවල් වලට වගකීමක් ඒකට කියනවා සදාචාරාත්මක වගකීමක් ඒක බොහොමත් දුර්ලභත්වයට පත් වෙනවා. මේ පත් වෙන ප්‍රධානම හේතුව තාක්ෂණීය දේ. මේ ලෝකයේ අවුරුදු 200ක් තාක්ෂණීය දිගේ කියන්නේ. තාක්ෂණයේ කවදාකවත් සදාචාරය පිළිගන්නේ. සදාචාරය පිළිගන්නේ නේද තාක්ෂණය හදාගන්න. හැබැයි ඒක වෙද හැට කවුරුත් දන්නේ නැහැ. අපි තාක්ෂණයට ගන්නේ. විද්‍යාවට කැමති. ඒකේ මුලින් යන්න පුළුවන්. ඇතිනට කතා කරන්න පුළුවන්. යක්කල් පහතුන් හදන නමුත් ඔක්කොම යන්නේ පරිලෝකය ගැන හිතලා ඉතින් ඒ නිසා අවුරුදු දෙකකට පස්සේ අද සලකලා බලනකොට තාක්ෂණයේ දියුණුවට දියුණුව රටවල් වල විශාල පරිසර දූෂණ විශාල චිත්ත දූෂණ විශාල ලෙඩ රෝග ඒක නිසා ආපසට හරවන්න බැරි දෙයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ තුන්වෙනි ලෝකේ ඉපදිච්ච දුප්පත් జాතියක් විදිහට ආඩම්බර වෙන්න කතා කරනවා නෙවෙයි. අපි තේරුම් ගන්න ඕන සාක්ෂණී කියලා කියන එක අවජාතක දෙයක්. ඒක අවජාතක දර්ශනයක්. අපිට පුළුවන් මේ සාක්ෂණය මේ දැනුම සර්වඥාන්සේ පෙන්වන විදිහට අපි කොච්චර නාඩගම් නැතුවත් අපිට මට වන්දි ගෙවන්න වෙනවා. අපි පරිසර දූෂණය කරුවොත්, අපි චිත්ත දූෂණය වුණොත්, අපිට දූෂණය විඳවන්න. ඒක නිසා අපි තාක්ෂණයේ කියන එක විමුක්තමන්තකින් පිළිගන්න ඒකායන ක්‍රමයේ කියලා පිළිගන්න නැතුව කටයුතු කරොත් අපිට තාක්ෂණයේ ඉඳද්දී සදාචාරාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන්. කාට ආගමනුකූලව ජීවිතය ගත කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ සම්පූර්ණ මනසක් දෙපැත්තට අදිනවා. මොකද තාක්ෂණිය කියලා කියන්නේ තර්කයමයි. කර්මේසා කර්මඵලයේ පිළිගන්නවා කියලා කියන්නේ හැකුම් කරනවා ප්‍රදේශයක්. ඒක තියෙන්නේ මොලේ දකුණු පැත්තේ තාක්ෂණයේ තියෙන්නේ වම් පැත්තේ. අවදාකව දකුණු පැත්තයි වම් පැත්තයි ගණිතුම් කරන්නේ. ගණිතුම් කරන්නේ දෙපැත්තම ක්‍රියාකාරකම් නතර කරාට පස්සේ. භාවනාදී කියන්නේ දෙපැත්තම ක්‍රියාකාරකම් අතර කරනකොට වම් පැත්තයි දකුණු පැත්ත අතර කවදාකවත් නැති පොඩි සම්බන්ධයක් එන්න පටන් ගන්නවා. ඒක කියනවා අපි භාවනා ලෝකයේ උදු විතේ ඉඳලා යටි හිතට දින්ගයක් එමෙන්නත් මගක් අපනවා. ඒක අපේ ඉතින් අපිට තේරෙන්න පටන් ගන්නවා භාවනා කරලා කරලා කරලා අපි අද උදේ ධර්ම සාකච්ඡාවේදී කතා කරා වගේ අසම්බයං කාය සංකාරම් ආනාපාන හුදුනට සංකීර්ණට පස්සේ මේ දකුණු මුලේ වම් මුලේ අතිනත ගැනීමක් සිදුවෙනවා ඒක ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න දෙන දෙපැත්ත කරනවා. ක්‍රියාකාරකම් අඩු වෙන්න අඩු වෙන්න දෙන්න අතර සමவாயක් සිද්ධ වෙනවා. ඒක කියන්නේ මොලේ සහ හෘද වස්තු අතර සම්බන්ධය. මධ්‍ය වස්තුවේ තියෙන වංගත වංගත පැත්තේ ඒක ක්‍රියාත්මක වෙන්නේ දකුණු වල. වංගලේ තමයි කාර්ය ක්‍රියාත්මක වෙන්නේ නිසා අපේ මුලේ මධ්‍ය වස්තුවේ අන්තිම කඳුනක් නැහැ. පහළම කඳුකට වෙන්නේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි වගේ ක්‍රියාකාරකම් අඩු වෙන්න අඩු වෙන්න මෙතන හික්මෙන්ද හික්මෙන්ද මේ දෙන්න අතර සම්බන්ධ වෙන්න ඉඩ වැඩි වෙනවා. සතිය භාවනා කරගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒක නාට තේරෙන්න පටන් ගන්නවා කය වචන දෙක යම් ප්‍රමාණිකට ඊකරු කරගෙන ඉක්මවාගෙන මනසෙන් චේතනාපූර්වක යමක් නොකර මේ තැන්පත් වෙලා ඉන්න කය දිහා බලාගෙන හිටියෝ චේතනා නැති ප්‍රාර්ථනා නැති මනසකින් කය දිහා බලාගෙන හිටියෝ මනසෙත් යම් ප්‍රමාණික තැන්පත් වීමක් වෙනවා. ඒ තැන්පත් වීම සිදු වෙනකොට මේ ඇඟේ තියෙන ඉදුරන්ගේ සම්බන්ධතාවයක් නැති මේ නිවාමිෂ ප්‍රීතියක් අපි කියන ධ්‍යාන සුඛයක් කියලා. සමිත වශයෙන් හෝ විපස්සනා වශයෙන් යන්නේ. එතකොට ඒ ජීවිතයකට යනව නෙවෙයි. මේ ජීවිතයේම මනසෙම මේ මතුපිට මට්ටමේ ඉඳලා යට මට්ටමට අදහස් තැනක සමතුලිතතාවයක් ලැබෙනවා. ඒක සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන ඉස්සලා දැනගෙන තිබුණ දෙයක්. ඒක ඒකට ගිහිල්ලා ඒක හොඳට පුරු කරගත්තා පස්සේ ඒක වාක්ලක් කියන පරියන් භාවනාවේ පුරු කරගත්තට පස්සේ ආට තේරෙනවා මේ අපි නඩ නාටකම් ඔක්කොමත් එක්ක මේක පාව ගන්නවා. ඒක වුරු කරගත්ත කෙනෙක් පැවැත්වීම සඳහා තලදඬු අකුසල කර්ම සතුන් මරනවා කුලකම් කරනවා කාමීත්‍යචාරය වගේ දේවල් අමාරුවෙන් නම් ජීවන රටාවට එකතු කර ගන්න ඕනේ නොකරන්න. බොරු කේලම් විසෝචන පරිශෝචන උගන්තරම් පාවිච්චි නොකර මේ පාපයෙන් වෙන්වීම අරහ එහෙම නැත්නම් යහ ජීවනය හරහ එහෙම නැත්නම් සම්මා ආජීවය හරහ එහෙම නැත්නම් අත්ථ සම්මා පණිදි හරහ අපි සමතුලිතතාවයට අනුග්‍රහ කළොත් අපේ හිතට තවත් ඉදිරියට යන්න තවත් භාවනාවේ දියුණු වෙන්න පොට පෑදෙනවා. මේ පොට පෑදුනාට පස්සේ ඒකේ නා පණ කය වචන දෙක නෙවෙයි චිත්ත සංකහන වල ආවකාලික සම්පත් මේ කීකම් වීමක් නෙවෙයි. තාම ගැඹුරු නැවත නූපදනා සුළු වෙනසක් ඇති කරන්න පටන් ගන්නවා. ඒකේ තාමත් ගැඹුරු ආධ්‍යාත්මික වැඩක් ඒකට දෙන්නේ. බුදුජානන්ද පැහැදිලිව කියනවා තියෙනවා. ගීගේ අතරින්ද වනගත වෙන්න පැවිදි වෙන්න කියලා එතෙන් යනකම් මේ මොකක්ද කරන්නේ. එතෙන් යනකම් මේ ජීවිතේ මේක කරගෙන යන්න පුළුවන්. අන්න එතන ගියාට පස්සේ අපි අද උදේ කතා කරා වගේ මේ ගොරෝසු කයේ ඉඳලා අපි සූක්ෂම කයට යනවා. සූක්ෂම කයට කීලලේ සංඥා ලෝකෙට ගියාට පස්සේ තේරෙනවා මේ සංඥා ලෝකේ ඉන්නා තාක් අපි අමුදරුව ගැන, වතු පිටිංගල ගැන, එදිනදා ජීවිත ගැන කතා කරන්න ගිය පමණින්ම අපේ ධානය කැඩෙනවා. ඒකට කියොත් මේක අතාරින්න බෑ. මේක අත ගන්න ගමන් අරකට යන්නත් මේකේ ඉඳලා අරගෙන ඇහුවට අත්දකින්නත් බෑ. නිසා මේක මිනිස්සෙක් තුලම මේ ගැඹුරට යන්න යන්න මැරිලා වෙන ලෝකයකට ගිහිල්ලා තිබි ලෝකයන් අපාය යනවා නැති වුණාම මේ ජීවිතේම අත්දකින්න. අන්නේ අත්දකපු කෙනාට මේ ගුරු සුඛය අත්දකින්න ඊට පස්සේ සූක්ෂම කය අත්දකිනවා ඊට පස්සේ සංඥා මේක අත්දකින කෙනාට තේරෙනවා මේ මිනිස්සුෝ ගෙනල්ලා අපිට විවිධාකාර යෝජනා කරාට ලෝකයේ ඇවිල්ලා අපිට කොළඹන්න හැදුවට ඒකට අනුග්‍රහ කරලා පෙළඹිච්ච මමයි ගෙවන්නේ යෝජනා කරන අයට චෝදනා කෙවිලා අපන්නක සූත්‍රය නේද ඕනේ කෙනෙක් ඕන දෙයක් යෝජනා කරන්න පුළුවන් කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා හැබැයි දිගටම මේ ශික්ෂණය කියලා නැත්නම් හික්මීම දිගට කරගෙන යන්න පටන් අරගත්තොත් ඔය අවුරුදු 2600ක් පහු පහුණයි කියලා සාසනය එහෙම කරගන්න බැරි ගතියක් පුදුජානාසි කියලා නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ අපන්නක ජාතකයේ තේරුම් අරගෙන එලොක් පරලොක් එලොක් මෙලොක් දෙක තියෙනවද නැද්ද කියනක කෝකර එකක් තියෙන කෙනෙක් බයලජ්ජාව ඇති කර ගන්නවා කරන දේ පිළිබඳව වග වෙනවා ඒක නිසා ඒ දේ බයලජ්ජාව ඇති කරන ශික්ෂාවක් ඇති කරගෙන කරන දේ පිළිබඳව වග වෙන්න ගත්තොත් ඕනම සමාජයක ඉන්න වැඩිහිටියෙක් ඥානවන්තයෙක් ස්තුති කරනවා ඒ විතරක් මේ පරලොක් තියෙනවනම් තමයි සුගති ගාමී. නැති වුණොත් අපිව බේරගන්න කාටවත් බෑ. ඒක නිසා කවුරු හරි බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන මේ දෙපැත්ත පෙන්නලා මේ මැදමාවතේ යන යන කෙනාට දවසින් දවස දවසින් දවස මේ ප්‍රතිපදාව විදිහට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ දෙකේම සත්‍ය නෑ පරලොක් ඇත්තේ කියන කෙලවරේ සත්‍ය නෑ නැත්තේ කියන කෙලවරේ සත්‍ය නෑ ඒ දෙක මැදින් ගමන හදාගන්න මොකද මේ අපිට මේ හොඳ වෙන්න උනාට හොඳ වෙන්න ඉඩ තියෙන ලෝකෙක නෙවෙයි අපි අද ඉන්නේ කාට හොඳ වෙන්න උනත් හොඳ වෙන්න ඉඩ දෙන්නේ ඒ නිසා අපි හොඳ වෙනවා මම ඔබලා මොනවා කිව්වත් හොඳ වෙනවා කියලා ක්‍රියා කළොත් මේ අපේම කට්ටිය අපිට විරුද්ධ වෙනවා පැහැදිලිවම විරුද්ධ. ඒ නිසා ඒගොල්ලන්ට ලකුණු සිග්නල් දාලා වමට කපන එක තමයි කරන්නේ. නැත්තම් යන්නේ. ඒගොල්ලන් මේ කියලා යන්න පටන් අරගත්තොත් අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන දෙයක් තමයි කියලා කෑවොත් වහ කෑවත් ඊළඟට කරනවා. කට්ටිය දෙන්න කන්න වහ ගන්න ගියා කට්ටිය ඇවිල්ලා මචං මට කෑලා දීපන් කියලා. හොරෙන්මයි ගමන යන්නේ. ඉතින් හොරෙන් යන මේ ගමන ආධ්‍යාත්මිකද නැද්ද? කොහොමද මේක සාධාරණී කරන්නේ කියන එක දෙන්නෙකුට සමනයි. නිසා බුදුරජාණන් අපිට දෙන මේ අපන්නක ප්‍රතිපදාවේ ඉස්ලාම් උන්වහන්සේ කොන් දෙක පෙන්නනවා. සත්‍යයක් කියනවා ඒ කාන්තේම අපායක් නැහැ. හොඳ නරක කියලා එකක් නැහැ. කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියලා අපි ඒකට භෞතික වාදේ එහෙම නැත්නම් කොමියුනිස්ට් ධර්ම කියලා කියන්න පුළුවන්. අනිත් පැත්තේ කට්ටිය කියලා කියනවා නෑ නෑ අපායක් තියෙන ඒ නිසා අතප්පය කොල්ලන්න එපා අතකුඩ අතක් තියන්න පැත්තට කරලා හිටවම මොනවා කරුවත් අකුසල් සිද්ධ වෙනවා ඒක නිසා මේ පැත්තකට යන්නේ දෙකම කරන්න බෑ අපිට සිද්ධ වෙනවා මේ දෙක මැදින් ඉදිරියට යන ගමන් එළව යන්නේ නැතුව එළව තියෙන தত্ত্ব මේ ධ්‍යාන ක්‍රමෙන් නැත්නම් භාවනා ක්‍රමෙන් ශික්ෂණය කරන ගමන් ඒකට ගැළපෙන්න ජීවන රටාව සකස් කරගන්න ගියොත් මේ ලෝකේ දැන් අපිත් එක්ක ඉන්න අපේ වැදගත් පඬිතුත් අපිට දොස් කියනෙකුත් නැහැ. දෙක පරිලවක් තියෙනවා පරිලෝක ගිහින් අපිට දුක් විඳින්න වෙන්නේ නැහැ. ආන්න මේ කාරණාව කාට හරි සාධාරණීකරණේ නැත්නම් එහෙම නැත්නම් ජීවිතය තුළ අත්දැක ගන්න පුළුවන් වුණා නම් ඊට තේරෙයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක හදපු සුපර් මාකට් එකේ ගන්න තියෙන එකක්. Taman ඉන්න පරිසරයේ හැටියට දෙපත්තත් එක්කම ගැටෙන්නේ නැතුව මැදමාවතේ අනේකයි තියෙන්නේ. මේ මැදමාවතේ යෑම පිළිබඳව ක්‍රමී ක්‍රම පාශිකර බුදුහාමුදුරු මජ්ජේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අපි ආනාපානයට සම්බන්ධව ගත්තොත් සර්වඥාන්සේ පෙන්නනවා කවුරු හරි ඉස්ලාම් මතාවට භාවනාවට පෙළඹිලා භාවනා කරන කෙනෙක් ගත්තොත් එයාට බොහෝම අමාරුයි මේ ආශ්වාසය ප්‍රශ්වාසයවත් අල්ලගන්න. අවදා හරි මොනවා හරි උපක්‍රමයක් කරලා ආශ්වාස ප්‍රශ්වාසය අල්ලගත්තොත් පේන්නේ ආශ්වාසයේ ගොරෝසුම කෙලවර විතරයි. ප්‍රශ්වාසයේ ගොරෝසුම කෙලවර විතරයි. ආශ්වාසයේ මේ බෙල් එක හැඩේ තියෙන මේ ප්‍රස්තාරයක් විදිහට යනවනම් මුතුන තුඩ විතරයි අපිට අහුවෙන්නේ මොකද අපේ ඉදurang එච්චර ප්‍රසිද්ධ නැති නිසා ඒත් ලොකු දෙයක් කාට හරි පුළුවන් නම් මේ වැටේන පොට්ටක් ආස්වාදේ පොට්ටක් ප්‍රසවාසයේ දිගට කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එයා හොඳට උරු කරග උරු කරගත්තා මුණට මුණ දාලා තියාගත්තොත් එදාට සරුවත්‍යංශ කියනවා බලන්නේ කියලා මේ ආශ්වාසයේ ගොරෝසු වෙන්නේ කොහේ ඉඳලා ඇවිල්ලාද මොකද්ද ඒකේ මුල කියලා. එතකොට යාට තේනවා මේ සියුම් ආශ්වාසයක් පටන් අරගෙන මේ හුලන් රැල්ල හුස්ම රැල්ල වේගවත් වෙලා ආයෙ නැති වෙලා යන එක තමයි ආස්වාද සිද්ධ වෙන්නේ. පිට ඇතුල් වීම පිටවීමත් ඒවා. ලාවට පටන් ගන්න ගොරෝසු වෙලා ආයෙ දහ වෙලා යනවා. එතනදී පුළුවන් ද කියලා අහනවා මේ අල්ලගත් ආශ්වාසයේ මුල දකින්න. අස්ස අල්ලගත් ප්‍රශ්වාසයේ මුල දකින්න. ඉතින් ඒක හරි සිවුම් අභ්‍යාසයක්. ගොරෝසු ආනාපානෙ හටගණ්ඩත් ආස්පරෝසු ආශ්වාසයේ හටගණ්ඩත් ඉස්සල පොඩකට ඉස්සල සතුටුමත් වෙන්න. හටගණ්ඩත් ඉස්සල ප්‍රසාදයේ සතුටුමත් වෙන්න වෙනවා. හරියට ඉර නගිනවා බලන්න දකුණු වෙරළට ගිහිල්ලා අරුණ නගිනවා බලන්න ඕන ඉස්සෙල්ලා. අරුණ නගලා ඉවරලා තමයි ඉර නගින්නේ. ඒ වගේ ආශ්වාසය හට ගන්න තැන බලන්න කියනවා. ප්‍රශ්වාසය හට ගන්න තැන බලන්න කියනවා. කවදා හරි පුළුවන් නම් මේ යෝගාවචරයට ආශ්වාසය හට ගැනීමත් එක්ක බලන්න, ප්‍රශ්වාසය හට ගැනීමත් එක්ක බලන්න. පසුකාලීන ආචාර්යවරු ඒකට පච්ච පරික්ඛා ඥානය කියලා දීලා තියෙනවා. ප්‍රත්‍යත් සහිතව අරමුණු දැකීම. ඒ මහා ගැඹුරු දෙයක් මේ ඕනම දෙයක හට ගන්න තැන බලන්න. ඒක තමයි වෛද්‍ය විද්‍යාවේ රෝග මූලය හොයනවා කියලා කියන්නේ. ආත්මීය බාණිතේ කරනවා ප්‍රශ්න කාපම ප්‍රශ්නේ කොහෙන්ද ආවේ කියලා බලන්න. ඒක සර්වඥාන්සේ මේ සත්‍ය සත්‍ය සම්බන්ධව මධ්‍යම ප්‍රතිපදාවට සම්බන්ධව ආර්යෂ්ටාංග මාර්ගය සම්බන්ධව දේශනා කරපු එක. ඉතින් මෙතන ඉන්නවා සමහරු ඇත්තෝ ඒ වගේ භාවනා කරනකොට හුස්ම අට ගන්න හැටි වෙලාවෙම පටන් ගන්නකොටම ලාවටම පටන් ගන්න තැන ඉඳලා ගොරෝසු වෙනකම් බලන්න පුළුවන්. ප්‍රශ්වාසයත් යා වෙනදාට කලින් පට ගන්න තැන බල ප්‍රශ්වාසයට යන්න පුළුවන් තැනට එනවා. එතකොට හිතා ගන්න බැරි විදිහට සර්වඥාන්සේ කියනවා ආශ්වාසයේ හට ගන්න තැන එක කෙලවරක්. මැද ගොරෝසු ගොරෝසු තැන එක කෙලවරක් අවදා හෝ එහෙම ගොරෝසු වෙලා ගෙවෙන තැන බලපු වෙලාවේ ගෙවෙන තැන තමයි මධ්‍යම ප්‍රතිපදාව මැද කෙලවර ඒක නිසා ලාවට පටන් ගත්ත උෂ්ම ගොරෝසුට નાස්පුඩු පුරවාගෙන එළියට ගිහිල්ලා ඒ ගෙවෙන තැන බලන්න පුරුදු ප්‍රශ්වාස උලගත් ලාවට පටන් ගන්නගෙන නාද පීරාගෙන පිට වෙලා ගෙවෙන තැන බලන්න අන්නේ ගෙවෙන තැන බලනකොට අර මුල් දෙකේ දක්ෂකම අනුව ආශ්වාසයත් ගෙවිගෙන යන හැටි ප්‍රශ්වාසයත් ගෙවිගෙන යන හැටි යන්න පටන් ගන්න තැන තමයි මේක පසම්බය කාය සංකාරම් කියන එක පටන් ගන්නවා. එතකොට එතන තමයි ආශ්වාසයේ ගෙවන් වීම ප්‍රශ්වාසයේ ගෙවන් වීම ආශ්වාසයේ ක්ෂය වීම ප්‍රශ්වාසයේ ක්ෂය වීම තමයි මධ්‍ය ප්‍රතිපදාව. ඒ නිසා යෝගාවචරයේ ආනාපානිය අල්ලගෙන කොච්චරක් ඒකත් එක දක්ෂකම් කුරුකම් ඇති කරගන්න ඕනද? ඇති කරගත්තා පස්සේ දවසකට මම දැක් ගන්න පුළුවන් වෙනවා. නැති හුස්ම රැල්ල පටන් ගන්න ගොරෝසු වෙලා ආයෙ නැති වෙලා යනවා. නැති ප්‍රශ්වාසයක් පටන් ගන්න ගොරෝසු වෙලා නැති වෙලා යනවා. මෙන්න මේකේ ඇතිවීම සහ මැද අන්ත දෙක වශයෙන් නැතිවීම ප්‍රසවාසව මේ ගිවන් වෙන තැන මධ්‍යම ප්‍රතිපදාවචයෙන් සලකනවා නම් යෝගාවචරයේ ආනාපානේ අල්ලගන්නේ ආනාපානිය වුණා කියලා සතුටු වෙන්න නෙවෙයි ආනපනෙ ගෙවෙන හැටි බලන්න. ආනපනෙ නැති වෙන හැටි බලන්න. ඡේ වෙන හැටි බලන්නයි. වැය වෙන හැටි බලන්නයි. අන්න එක බලා ඉන්නකොට යම් වෙලාවකට යෝගාවචරයට එක දිගට හුස්ම රැලි 3 4ක ගෙවන් වීම දැකින්න බලවන් වුණා නම් එයාට තේරෙන පටන් ගන්නවා මේ බලන එකලාශය තුල එකලස තුල හුස්මෙත් සංසිඳනවා කයෙත් සංසිඳීමක් ඇති වෙලා මේ බාහිරේ තියෙන කරදර අයින් කරලා හුස්ම දිහා හුස්ම ඇතුළට නැත්නම් හිඳා බහින තැනකට හිත ගෙනියනකොට ඒකට උත්තරම සතිය නීවරණ කපන මට්ටමට යනකන් දිනු කරන්න පුළුවන්. අන්නේ තේනේ ගිය යෝගාවචරයට නම් සරුවචාංශ මේ දේශනා කරන එක එච්චර තේරුම් ගන්න අමාරු නෑ. පරලොවක් නැති වුණාට පරලොවක් ඇතයි කියලා හිතලා හික්මුණාට දෝෂයක් නෑ. පරලොවක් ඇතයි නැතයි කියන දෙක අපිට විශ්වාස කියන්න බැරි වුණාට ඇතයි කියලා හිතලා ඒකට හික්මුණාට කවදාකවත් කරදරක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ අපේ මංගේ පාරත්තේ කවිය කියන්න මතක් කරා ඒ පළගියන උපවැණිතුමා කියනවා ඇතත් නැතත් පරලව සුදනෙනි මහත කළොත් යෙහිකි පවුකල පවුකම් නොත බාමසික ලෝකෙ තියෙන පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැබැයි ඔබ බේරුණොත් ඔබ ලාභයි ඒ වුණොත් ඔබට හොඳක් වෙයි. ඒ වෙනස මේ කරන්නම් වාලේ පව කරන යුගයක අපිට නෙවෙයි මේක බලපාන්නේ ගොඩක් අපේ දරුවා. අපි මේ හෙලි කරලා දෙන ලෝකේ කිසිම බයලජ්ජ නැති ලෝකයක්. අන්නේ ලෝකේ දරුවන්ට හොඳ නරක දෙක තියෙන්න පුළුවන්, එලොක් මෙලොක් දෙක තියෙන්න පුළුවන්. හැබැයි පරිස්සම් වුණොත් කය වශයෙන්, වචනේ වශයෙන්, මනස වශයෙන් පරිස්සම් වුණොත් හොඳයි කියන එක ඔයගොල්ලෝ දරුවන්ට පෙන්නනවා. එහෙම බවක් නම් පේන්නේ නැහැ. ඔගොල්ලත් කරන්න හදන්නේ කල්ලෙන් හරි කොල්ලෙන් හරි මල්ලෙන් හරි කමන්නේ කවු හරි ගන්න ඔබ පන්ති පළවෙනියද මං ඉස්කෝලේ යන කාලේ කවදාක පළවෙනිලා පුරුද්දක්වත් නැහැ එක දෙක තුන හතර පහ හත අට නවය කවදාකවත් නෑ 18 19 වගේ වුණා නේද ඉතර ගානේ ලොකෝ ප්‍රතිකින අනේ පොඩි පුතා මදයි ඒ ලොක්කම වෙන්න ඕන පන්තිය 30 කී මං දේ ඇවිල්ලා කියලා 30 වෙනවා කියලා ආ පන්තිය 30 ලා ඉන්නේ 30 දෙන්නත් ඉන්නේ කියලා අහනවා ලොකම ලොකෝ චෝ කරන්නේ ඔය එක්කෙනෙක් දෙනවද පොඩි ළමයෙකුට එහෙම chance එකක් හැම කෙනාම ශිෂ්‍යත්වයෙන් පාස් වෙන්න ඕනේ මෙඩිකල් කොලෙජ් එකටම යන්න ඕනේ ඒකට කරන්න තියෙන්නේ මොනවද දෙමාපියෝ ගිහිලා ටියුෂන් පන්තියේ හැන්දෑවේ වාඩි වෙලා ඉඳලා උදේ පාන්දර ළමයට සීට් එක දීලා ගෙදර යනවා ටියුෂන් පන්ති මම අපේ පොඩි අයින් ඇහුවා ඒ දවස්වල ඉස්කෝලේ යන කාලේ කතා. ඒකෝට පොඩි අය මට කියනවා <clears throat> අපි ඒ දවස්වල මේ ස්වාමීන් වහන්සේ එක සැරේනේ ඉස්කෝලේ ගියේ. දැන් දරුවෝ නිසා දවසට දෙසරයක් ඉස්කෝලේ යනවා. ගේන්ට් එක සැරේයි ගිහිල්ලා දාන්න එක සැරේයි. ඉතින් දරුවට පුළුවන් වෙයිද මේ හොඳක් නරකක් එලොවක් මෙලොවක් ගැන කල්පනා කරන්න මේ දෙන තල්ලුවේ. ඒ නිසා නවනින්ද දෙක දවසක් ඒ ළමා වෛද්‍ය පිළිබඳ විශේෂඥවරයෙක් මයි ළඟට ඇවිල්ලා හිටියා මම අහුව ඇයි ආවේ කියලා. කියා විස්තරයක් කතා කරලා මට කියනවා ස්වාමීන් වහන්සේ මම රාගම හොස්පිටල් එක වැඩ කරන්නේ වනෝ මේ ළමා වෛද්‍ය විද්‍යාව පිළිබඳව අද මේ ඉස්කෝලේ යන ළමයින්ගේ 10%කට බඩ එකක් වුණක් තියෙනවා. මොන්නම හේතුවක් ඉන්න තනිප කරන්නේ. මොන බේදක්වත් බෑ මොකද මානසික ආතතිය නිසා දරුවොත් දෙන බලපෑම නිසා ඒ ළමෝ සෙල්ලම් වයසින් ළමයි ජීඳල හැන්දෑ ඉලකම්ම අර අධ්‍යාපනයට දාලා යන්ත්‍රයට දාලා අඹරවලා ඒ දරුවට කියාගන්න විදියක් නැහැ මානසික අසහනයක් තියෙනවා. ඉතින් මං කෝ මයි ළඟට ඇවිල්ලා ඉතින් වැඩේ මොකද්ද මම මානසික අසහනට බේත් දන්නේ නැවට ළමයි මුත්ත බබාලත් නැහැ. ඊළඟට නෑ නෑ ඔබ වහන්සේලා යනකොට බේත තියෙනවා. මොකද කවුද කිව්වේ කියලා. ඒකත් ලොකු එකක් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. මම මෙතෙන් ආවට පස්සේ තමයි දැනන්නේ මට උගන්නපු ටීචර් දැන් අන්න ඔබ වහන්සේත් එක්ක උඩ භාවනා කරනවා. ඔබ වහන්සේ ළඟ තියෙන මේ සතිය මේක තමයි එකම බේද. දරුවට වර්තමාන මොහොතේ ඉන්න කියලා දෙන්න මේ දිනුන වෙලා ගිහිල්ලා පය ඉසත්ත්වේ පාස් වෙලා රටේ ජාතික පාසලට ගිහිල්ලා ওই පොරණ ශ්‍රීලංක ගැන කතා කරන කතා කරන බඩදා. දෙමව්පියෝ තමයි ළමයා පෙළෙච්චාම අද වහකන්නේ දෙමව්පියෝ. ඒ වගේ තැනක ඉන්නකොට අපිට දරුවෙකුට විවේක වෙලා ඒ දරුවට විනෝදෙන් කියලා දෙන්න පුළුවන් ද හොඳ නරක දෙකක් තියෙනවා. ඒක පෙන්නලා නම් දෙන්න විදියක් නැහැ. ඒවනා පුතේ බේරුනොත් පරිසං වුණොත් හොඳයි. ඒ නිසා ඔය පිම්මේ දුවන්න ගියොත් දෙමාපියෝ ඉල්ලන තාලෙත් තල්ලු කරන තාලට ගුරුතුරු තල්ලු කරන තාලට අමාරු ඒ නිසා මේක කරන්න කියන්නේ මේ සදාචාරය වගේ ආගමක් නැතුව ධර්මයක් නැතුව යන්න ගත්තොත් අදාකත් කරනවා. ඉතින් ඒක නිසා දෙමාපියන්ට මේ අදහස ගන්න මම කියන්නේ මේ දරුවන්ට අකමැත්තෙන් කටයුතු කරනවා කියලා. මම කියන්නේ දරුවෝ පිළිබඳව කරුණාවක් නැතුව කටයුතු කරන හැබැයි මම නයි කියලා මම කියනවා. මරි මෝඩ තකතිරුකම කියලා කියනවා. මොකද Taman භාවනා කරලා මේ භාවනාවෙන් ලැබෙන මේ නිර්ආමිෂ සුඛය අධ්‍යාපනයෙන් ලබන්න බෑ. සල්ලි වලින් ලබන්න බෑ. නිලතල වලින් ලබන්න බෑ. නිලතල නරක නෑ. එකක්වත් නරක නෑ. ඒකට කවුරක්වත් පසුබාහන්න එපා. ඒක ලබන්නේ. හැබැයි ලබනකොට තමයි කැප කරන්නේ මොනවද කියන එක බලාගන්න දුකු කට්ටියගේ ආදර්ශය නොලැබුණොත් එන ඉතින් අර දරුවට පොඩි කාලේ ඉඳලා මේ තර්කකාරී ක්‍රමයකට පුරුදු කරාට පස්සේ ඒ දරුවා මේ තරුණ අසහනේ අහිංසක හි මේ බඩ දෙමිල් බඩ දාන ගතිය හැදිලොම දෙමාපියන් විරුද්ධව යොමු වෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා දෙමාපියන්ට ඒ தත්ත්වය ඇති කරන දෙමාපියෝ හරි තේරුම් අරගත්තොත් ඇතත් නැතත් සුදනෙනි පරලෝව මහක කළොත් ඒකේ පව්කම් නොත බාම හිස. දරුවා හදන්න කියලා මේ දරුවන්ට ආස්තුරට වෙඩි දිනනටපත් මූලපත්තු කළ චූස් කල උඩ වගේ අරින්නක නෙමෙයි තියෙන්නේ දරුවන්ට සදාචාරයක් කියන එකක්. එහෙම නැත්නම් බයලජ්ජාවක් කියන එකක්. ඒ නිසා මේ පැත්ත පොඩ්ඩක් හිතන්න. යම් කිසි කෙනෙක් මේ සදාචාරය ඇති කිරීමේ අදහසින් බය ඇති කිරීමේ අදහසින් අපාය හුවා දක්වන්න ගියොත් ඒක තමයි අනුශික. ඒක තමයි යෝ දේවාගම් වල කරන්නේ. අපාය මහා ලුකට පෙන්ලා දෙනවා. ඊළ කියනවා මොසෙල්ලන් නෙවෙයි කියලා අපායට බය කරනවා. බුදුදහම කීම කරන්නේ. බුදුදහම කියනවා නැති වෙන්නත් පුළුවන්. ඒක තියෙන්නත් පුළුවන්. තියෙනවයි කියලා හැසිරුණොත් මෙන්න ආනිසංස. නැති වෙනවයි කියලා හැසිරුණොත් මෙන්න ආනිසංස කියන අවශ්‍යක බුදුදහම අනවශ්‍ය විදියට මේ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන දුක මැදිවට අපාදුකුත් ගෙනත් දෙන්න යන්නේ නැහැ. නැත් කියලා නැයි කියලා හැංගිලා ජීවත් වෙන්න එපා. උගුරට උනා බේත් ගන්න එපා. ඒක තියෙන්න ඉඩ තියෙනවා කෙනෙක් කියනවා මිසක් ඒ හරහා ඒ එලෝ මෙලෝ කියන කාරා බුදුදහම අපිට මතු කරලා දෙන්නේ පවට බයසා ලැජ්ජාව. මට බයසා ලැජ්ජාව හරහා මතුවෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හරහා මතුවෙන්නේ සීලය. එසේ යම් කිසි කෙනෙකුට තමන් මේ රකින්න සීලය අදාපු උදේ අට සීල් ගත්තා ආජීවට්ටම සීල් ගත්තා නම් ඒක හාමුදුරුවෝ නිකන් දුන්නේ ඉඳ ගත්තා විතරක් නෙවෙයි. මේ දාපම කොටන් නිකන් හම්බෙලා කට්ටිය බහුවෙලා ආපුවාම ඉතුරු තිල් ටික සමාදන් වෙනවා මුල් මුල් ටික යන්න ඇරලා. මොකද ඒකට ත්‍රිවිල් එකක පමා වෙලා. ඉතින් අර කට්ටිය හිල් ගන්නකොට ඉතුරු ගෑයි ටික අරගෙන ෂේප් එකේ අර කවුන්ට් එකට නම දාගන්නවා. නමුත් ඒ ඒ ලබාගත් සීලයට සාපේක්ෂව ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරන්න ඕනේ සතිය මේ බයලජ්‍යතික නැත්නම් ඒ කෙනාට සිද්ධ වෙනවා සිල් ගත්තට පස්සේ ඒව හිමීට හිමීට ඉතින් අපිට අපි දන්න ක්‍රමයේ හැටියට මේ වගේ පන්සලක අපි ඉගෙනගත් මාත් ඉගෙනගත්ත මේක නිසා මට කියන්න පුළුවන් සීලේ සමාදන් වෙලා සතිය සීලේ සමාදන් වෙලා ඊට පස්සේ සමාධි ප්‍රඥා භාවනා කරනවා යනවා. ඒ නිසා සීල් සමාදන් වෙච්ච අයට භාවනා කරනවා කියන එක තමයි අපි මේ දාම්පසවල ඉගෙනගත්ත දේ. නමුත් ඔය මේ අපන්නක ප්‍රතිපදාය බුදුන්සේගේ අනිත් පැත්ත පෙන්වනවා. අනිත් පැත්ත අපිට පිළිගන්න වෙනවා. බුදුජානකයන් සඳහන් කරන ඔය භාවනාවේදී භාවනා කරනවායි කියලා අපි දැන් අද අවුරුදු 10 සම්පූර්ණයි කියලා අපි සතුටුනේ. ඒකෙදී අපි කෙරුවේ මේ භාවනා කරනවායි කියලා මෙතන ප්‍රධානම දේ සතිය කියලා ගන්නවා. භාවනා කරනවා කියන වචනේ වෙනුවට හොඳම දේ තමයි සතිය පිහිටවනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සතිය පිහිටවපු නැති කෙනෙකුට කවදාකවත් බයලජ්ජාව එන්නේ නැහැ. බයලජ්ජාවෙන් සමාධි ප්‍රඥා භාවනා එනවා කියන එක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. නමුත් සර්වඥාන්තේ ප්‍රතිදම්පතියන් සූත්‍රයේ සඳහන් කරනවා සතිය පිහිටවාගත්තේ නැති එහෙම නැත්නම් සති සම්පජඤ්ඤේ නැති කෙනෙකුට බයලජ්ජාව පායට බයසා ලැජ්ජාව පහළ වෙන්නේ නැහැ කියලා. බයලජ්ජා පහළ වෙන්න ඕනේ මූලිකම ආසන්නම කාරණාව සති සම්පජඤ්ඤය. අපි අවුරුදු 10කට පස්සේ කල්පනා කරලා බැලුවොත් අපි මේ යෙදිලා ගත කරන වැඩේ නිසා අපිට සති සම්පජාඤ්ඤය යම් ප්‍රමාණයක් හිටියානම් ඒ ප්‍රමාණයට අපතුල පවට ඇති බය සහ ලැජ්ජාව ඇති වෙලා තියෙනවද කියන එකට පිට කවුරුත් අපිට කියලා දෙන්න බෑ. Tamanටම බලා ගන්න පුළුවන්, බලන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එදාට තමයි අපිට තේරෙන්නේ යම් යම් කටයුතු කරනකොට අපි පැකිලිලා අස්සට එනවා මවන්නේ කොටේ ගැලපෙන්නේ. ඒක හරියට ගින්දරකට කුරුළු පිටක් ලං කරනකොට කුටු පිලා පියාට උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට එන. අවදාපත් ගින්නට ගින්න අල්ලන්නෙත් නැහැ ගින්නට පණින්නෙත් නැහැ. නැත්නම් නයිලෝන් නූල් කැල්ලක් ලං කරා නැත්නම් හං නූලක් ලං කරන්න ඒක උණු වෙවි උණු වෙවි පස්සට එනවා වගේ අවකට බැරද්දකට යනකොට මේ බයලජ්‍ය දෙක පහළ වෙන්නේ නැත්නම් ඒ කෙනාට කවදාකවත් ඒක ඇති කරවන්න බෑ. ඒක වෙන කෙනෙකුට දෙන්නත් බෑ. සති සම්පජඤ්ඤයේ තියෙන කෙනාට නැත්නම් සතිය තියෙන කෙනාට ඒ ඉදිරිපත් වෙන දේවල් વિશેයි පූර්ණ නිගමන නැතුව බලන ගතිය නිසා මේ දේ කෙරුවොත් මෙහෙම වෙන්න පුළුවන් මේ දේ කෙරුවොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා ආදීනවානිසංශ බලන්න එක චිත්තක්ෂණයක ඉසුබුලන්න වෙලාවක් හම්බුනා ඉතින් ඥානපෝනික ශාංශය අහනවා ඒ සතිය ගැන ලියලා මේ එක චිත්තක්ෂණයක ඉසුබලන් ඉසුබලන්ට තරම් ඉඩලස්සාවක් ලබා දෙන මේ සතියට බයලජ්ජාව පහල කළ දෙන්න පුළුවන් වෙයිද? ඉන්දිය සංවරයක් පහල කළ දෙන්න පුළුවන් වෙයිද? සතියක් සීලයක් පහල කළ දෙන්න පුළුවන් වෙයිද කියලා උගෝදනේ සැක කරනවා. මේ අනිකුත් මහා චෛතසික මැද මේ පුංචි ඉඩක් කරන් දෙන සතියට ඔය කියන තරම් වෙනසක් කරන්න පුළුවන්. නමුත් දිගින් දිගටම සතිය වඩලා එහෙම නැත්නම් චිත්තක්ෂණ කීපයක් වේදකට සතිය වැඩුවොත් ඕනම කෙනෙකුට තේරෙනවා ඒ සතිය වඩන චිත්තක්ෂණ වඩන අපි පයෙන් පවෙන් වෙන් වෙලා අයින් වෙලා ගත කරාට සතිය තුළ ඇතිවෙන සංවේදී භාවයේ සතිය තුළ ඇතිවෙන මේ වගවීම් භාවයේ තුල Taman කෙරේ පැමිණෙන අරමුණු වල මේක ගත්තොත් මේ ආදීනව මේක ගත්තොත් මේ ආනිසංශ කියලා වැටහෙන ගතිය Taman තුලින්ම එන එකක් Tamanගේ අත්ත කුසලයේ සලසන එකක්. එහෙම නැත්නම් අපි ඔය කාගේ හරි මතයක් තමයි ණයට ගන්නෙ. භාවනා කිරීමේ හම්බෙන එකම ලාභෙ මෙච්චරයි. දෙයක් දිහා මධ්‍යස්තව බලලා පරිේක්ෂණ වශයෙන් කරලා මේක කෙරුවොත් මේක වෙනවා මේක කෙරුවොත් මේක කියලා බුදුන් කිව නිසා බුදුහාමුදුරුවෝ කිව නිසා නෙමෙයි පිළිගන්නේ Tamanගේ ඒකට කියනවා චර්යාවේ අපදානේන සම්පායති කියලා තමගේ චර්යාවෙන් සම්පාදනය කළ කියන්නේ. අන්න එහෙම වෙච්ච කෙනාට විතරයි මේ බයලජ්ජාව ඇති කරගත්ත එක්කනට විතරයි තමන්ගේ මේ ඇහැ කන දිවනාශය කය මන කියන ඉන්ද්‍රියන් පිළිබඳව මට මේවක් කරන්න බෑ මම දන්නේ නැහැ කියලා හැඟුම් මොදහැරලා කටේට කෙරුවොත් ඉඳුරන් යන්නෙම නම් අපාට. ඉඳුරන්ගේ ස්වභාවය අපාට. ඒ නිසා ඒක හික්මව ගන්න නම් ඉඳුරන් මට්ටමට එන්නේ ඉස්සෙල්ලා බයලජ්ජා මට්ටමක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක තමයි අපට අපේ හිත සුවපිට කටයුතු කරන්නේ. ඒ ඉන්දිය සංවරය හරහා තමයි අපිට සීලයක් පිළිබඳව වග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සීලේ බොහෝ විට සීලපත පරාමාශයක් වෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සතිය වගේ දෙයක් තාමත් පුංචි වෙනසයි ජීවිතේ ඇති කරන්නේ. ඒක දිගින් දිගට දිගින් දිගට කරගෙන යනකොට හුස්මේ මුල බලනවා. හුස්මේ සියුම් තන බලනවා වගේ තාම සියුම් දේවල් වලට යොමු කරවලා ඒක හිතක වැඩ කරන හැටි දැකලා ඊට පස්සේ මේකට මම කොච්චරක් මගේ චේතනාව වශයෙන් සම්බන්ධ වෙනවද? ගති පුරුදු කොච්චර සම්බන්ධ වෙනවද? කර්ම ලක්ෂණ කොච්චර සම්බන්ධ වෙනවද? මම හැදිච්ච පරිසරය කොච්චර සම්බන්ධ වෙනවද? අවට ඉන්න අයගේ මතිමතාන්තර සම්බන්ධ වෙනවද කියලා ඒ විෂම සම්බන්ධතාවයෙන් තොරව මගේ සුද්ධ සත්‍ය මාත්‍රාව දෙයකට මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අමාරු. මේ අරමුණකට හිත වැටෙනකොටම දිත්තේ දිත්ත මත්තන් කියන විදිහට දැකීම දැකීම මට්ටමේ නැත කරනවා කියන එක ලේසි නෑ. නමුත් කරගෙන කරගෙන යනකොට යම් තුලාන්තේ දකින්න කියලා මම පොලිස් සඳහන් කරුවේ ඒකයි කෙනෙකුට තේරෙන පටන් ගන්නවා. මතු වෙනකොටම අරමුණේ කෙලෙස් නෑ. ඒ නික්ලේශී මතු වෙන අරමුණ සතියෙන් බලන නැතුව විවිධ මති මතාන්තරිනව බලන්න ගිය ගමන් අපේ මති අපේ සංකල්ප වලට රිංගගෙන අරමුණු විෂම තත්ත්වයටපත් වෙන්න පටන් ගන්නවා. අන්නේ මතුවෙන්න ඉස්සර වෙලා අප්‍රමාදීව අරමුණ අරමුණ වශයෙන් බලලා අරමුණ තමන් කෙලසෙන්නේ නැතුව අරමුණ කෙලසන්නේ නැතුව ගත කරගෙන යන වැඩි එක රැයකින් එක බණකින් එක ප්‍රයත්නකින් හරියන වැඩක් තමයි ඉස්ලාම තේරුම් ගන්න ඕනේ අපේ ස්වභාවික හිත පරලෝකයක් නැහැ කියලා පිළිගන්න හරිය කැමති. මොකද එතකොට අපිට ඕන විදිහට අපේ මනාප දේවල් කරන්න නමුත් පරලෝකයක් තියෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ එක පැත්තකින් අපට ආගමික නායකයෝ පෙන්වනවා. එතකොට මේ යෝගාවචරයේ බුදු හිතයි යටි හිතයි අතර තියෙන මේ පටලවිල්ල නිසා තමයි මේ මානසික ආතතිය එන්නේ. ඒ නිසා මේ පරලෝකයක් තියෙන්න පුළුවන්. අපේ මේ ඉදිරියදා හැඟුම් බරගතියක් තියෙන්න පුළුවන් ওই දෙක මැද මේ සතිය කොහොමද ඉදිරියට යන්නේ නැත්නම් සතිපට්ඨානෙ කොහොමද ඉදිරියට යන්නේ කියලා බලන්න කෙනෙක් පෙළඹුණොත් අපිට ওই තියෙන බාහිර ප්‍රශ්න නැතුව නම් නෙවෙයි. නමුත් මේ සතිය දිගට කරගෙන ගියොත් මරණයෙන් පස්සේ ආත්මයක් කියනවා ගන්නවා කියන එකේ යම් ලේස මාත්‍රයක් මේ ජීවිතේම දැක ගන්න පුළුවන් වෙනවා. ඒ දැකීම ඒකාන්තයෙන්ම මේ යෝගාවචරයට මේ බයලජ්ජාව පහල කරන්න උදව් වෙනවා. නමුත් ඒක මේ භාවනා කිරීම නිසා සතිමත් වීම නිසා මට කොච්චරක් බයලජ්ජාව පහල වෙලා තියෙනවද කියලා යෝගාවචරයටම තේරෙන්න ඒක කට කහනවට කියපු වචනයක් දන්නේ අනාගාමි මට්ටමට යනකම් යන්න ඕනේ කියලා. කාටවත් එක මේ යොදපුවාට තේරෙන්නේ බොහෝ කාලයක් භවනා දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හොඳට කටයුතු කරනකොට තමයි තේරෙන පටන් අරගන්නේ ඒ ජීවිතයේ මේ අපායට යන පව් කරන ජීවිතය නැවත අර සදාචාරයේ පැත්තට යොමු කරන ගතිය ගන්න අමාරු ඒ නිසා අපි ඔක්කොමලා අනාගාම වෙලා මේ මේ තේරුම් ගන්න ඉන්න කියන එක නෙවෙයි තියෙන්නේ ඒක දැනට අදාහ ගන්න. එහෙම තමයි මේ කටයුත්ත වෙන්නේ. ඒ නිසා කරන හැම දෙයකදීම හිතේ උඩු හිතේ තියෙන මේ රසාස්වාදය මේ සැප හොයන ගතිය ලොකු යවයක්. ඒ දෙවෙනි නැත්නම් අපිට ජීවත් කරන්න අමාරුයි. නමුත් ඒකේ පාලනකින් තොරව ගියොත් ඒක අදින්නෙම සංවරය නැති ඉක්මීමක් නැති අපාගාමී ක්‍රමයකට ඒ නිසා ඒකට තියෙන්න ඉඩ තියෙනවා ඒ ඉඩ ඉඩ තියෙන නිසා හිත සංවර කර ගන්න ඕනේ කුසලයට බැඳෙන්න ඕනේ අකුසලයෙන් වෙන් වෙන්න ඕනේ කියන කාරණාව අපි ඇත්තටම ආගම කියලා සඳහන් කරන්නේ දැකලා නැහැ වෙන්න පුළුවන්කම නිසා ආගමක් කියලා හඳුන්ලා දීලා තියෙනවා ඒ නිසා ඒකට භෞතිකවාදීන් කැමතියි ඒගොල්ලෝ කියනවා මේ මිනිස්සුන්ට බයක් ඇති කරලා ඒ මිනිස්සු ආගමකට බැඳ ගන්න හදනවා. ඒව තියෙනවා නම් ඔප්පු කරලා පෙන්නන්න. ඒක තමයි භෞතිකවාදීන් කියන තර්කය. නමුත් සර්වඥාන්සේ කියන ඒගොල්ලත් වෙන්න පුළුවන්. ඕගොල්ලත් වෙන්න පුළුවන්. නමුත් දෙකේ ඉඳලා හරි බයලජ්ජ නැතුව අසංගරව කටයුතු කෙරුවොත් අඩු ගන්න මේ ලෝකෙදී බැනුම් ගන්න වෙනවා විඥෝ සප්පුරුෂයන්. තිබුණොත් අපායක් තිබුණොත් ඒකාන්තයෙන් අපාගත වෙනවා. ඒ නිසා තමන් ඒ ගැන කල්පනා කරලා මේ කරන වර්තමානීය කරන මේ හික්මීම බුදු කෙනෙකුට කරලා දෙන්න බෑ. බුදුහාමර අපිට හේතු කාරණු දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි වගේ පිරිසක් දැන් මේ වෙනකොට ගොඩාක් කල් ඒකට අරගෙන තියෙන නිසා මේ වගේ බණක් ඇහිමේ සිද්ධ වෙන්නේ මොකද්ද? අපි මේ යන පාර සමහර අයක උසුළු උසුලට ලක් වෙන්න ඉඩ තියෙනවා. උසුළු උසුළු ලක්ුණත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා වක්‍ර මාර්ගයෙන් අපි උනන්දු කරනවා. පැකිතාක් දුරට තමන්ගේ කායික ක්‍රියා, වාචික ක්‍රියා සහ මානසික ක්‍රියා ඉක්මීමේ යුක්තව ගත කිරීම ඒ සදාචාරය. ඒක ඒක සભ્યත්වයක් වෙනවා. ඒක මනුෂ්‍යකමක් මහත්ම ගතියක් වෙනවා. නමුත් ඒක මේ අපි ගත කරන සමාජ ජීවිතයේදී එච්චර අගේ අගේ කිරීමකට ලක් වෙනවා. ඒ නිසා එවැනි අගේ කිරීමක් සමාජයේ ජන විඥානයේ බහුජනයා තුල සිදුවේ කියලා හීනකින් අත්හිටනවා. එකතු වෙච්ච ගමන් රැළට රැටිච්ච ගමන් රැළට අහුවෙන්නේ රිද්මෙට නටන්න ලා. ඒකේ ඔක්කොම දාන්න. ඒ නිසා බුදුදහමෙන් ඔක්කිය කියනවා තනි ව්‍යාංග, විවේක ව්‍යාංග, අරණ්‍යයකට ඵලයන්, දුක්ඛ මූලගත ව්‍යාංග, ශූන්‍යාකාරගත ව්‍යාංග කියලා කියනවා. නැත්නම් ඒකේ ඒක මූල පටන් ගන්නකොටම තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් නෙවෙයි. කරගෙන කරගෙන යනකොට ඒක කවදා හරි එතනින් තමයි කියලා. අපි කොච්චර යක්දල පහසුකම් හදාගත්තා. ඔය කොච්චර ජන සම්නිවේදන ක්‍රම හදාගත්තා. විවේකයේ තුල විතරයි හුදකලාව කියන්නේ හුදකලාව විතරයි විවේකයේ තියෙන්නේ. ඉතින් මේ ජනයා කෙරේ බැඳීගෙන කුලයා කෙරේ බැඳීගෙන කටයුතු කරනකොට මේක බණකින් කියලා දෙනවා. සුතමි ඥානයකට කියලා දෙන්න පුළුවන්. නමුත් ඒක කුමලා පිළිගත්තොත් මොකක්ද වැරද්දක් තියෙනවා. පිළිගන්නෙම නැහැ. සුළුතරේ පිළිගන්නවා කියනකොට ඇඟට පණිනවා මොකද කාටවත් දෙන්නේ තුන්දෙනා හරි වැටෙනවා. ඒ නිසා අන්නේ සුළුතරේට වැටෙන්න බලන්න කියන එක තමයි බුදුම පඬිස්සවාංශ කිව්වේ. ඔය ජනයා කෙරේ ජනප්‍රියතාවය කෙරේ තොගේ කෙරේ යන වෙනුවට ඒ එහෙන බණ අරගෙන ක්‍රියාත්මක වෙන සුළුතරේට වැටුනොත් Taman තේරෙන පටන් අරගන්න බුදුදහස කොච්චර අමාරු වෙන්ද මේ තාම තේරුම් කරලා දෙන්න බැරි මේ අපන්න කියන වචනේ හරහා අපි තාම නොදැක්ක දෙයකට සද්ධාව පිහිටුවලා අග්වේ හික්මන. ඉක්මල කියන මැරෙන්න ඉස්සෙල්ලාමට ඔක අත්දැක ගන්න පුළුවන් වෙයි. දැනට පේන්නේ නැති වෙයි. නමුත් කරගෙන කරගෙන යනකොට ඉස්සරහට ඔක අත්දකින්න පුළුවන් කියලා අපිට මේ දෙන්නේ අපි ඒකට බුද්ධ ශාසනය කියලා කියනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරු කියලා ඇති ශ්‍රද්ධාව කියලා කියනවා. ඉතින් ඒක දිගේ කරගෙන කරගෙන යනකොට තමයි පහුවෙනකොට අපිට තේරෙන්නේ අපි ඇති කරගත්ත මුලින්ම ඇති කරගත්තේ විශ්වාසය නිස මිස අපිව හික්මවන්න අපිව කීකරු කරන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා අපිත් එක්ක ඉන්න පිරිස එලොක් මෙලොක් නැහැ කියලා කිව්වට කිසි විදිහකට තරහ අපි ඒගොල්ලන් ගහපා දෙන්න යන්නත් එපා. අපිට කියන්න තියෙන්නේ එලොක් මෙලොක් නැහැ කියපු ගමන් බයලජ්‍ය දෙක නැතිවෙනවා. ඒ නිසා ඊට පස්සේ මොන කරයිද වෙන්නේ. ඒ නිසා තිබුණත් නැතත් බයලජ්ජා දෙක ඇති කරගෙන යැපෙන්න කියලා. මෙන්න මෙහෙම කාරණාවක් කියන්න වෙනවා. ඒ මේ ඕක වැඩිදිර පාවිච්චි කරන තැනක් පිළිබඳව ඒක මහත්ෙක් ලියනවා. පොතක් පිළිබඳව දේනාංශය ඉන්නවා කියලා කරන විකාරය. යකින මම පැහැදිලිව කියන දෙයක් නෑ. මම පැහැදිලිව කියන පරිලෝකයක් නෑ. මේ ලෝකේ ඉන්න ජීවත් වෙන එක විතරයි තියෙන්නේ මේ පරිණාමවාදයක් තියෙනවා. පරිණාමවාදය කියන්නේ පරිසරයට ඇඩ ගහිනවා. ඒ අනුව කටයුතු කරන්නේ. ඊට පස්සේ ආ කියනවා මම මේ ආගමට විරුද්ධව කතා කරනවා නෙවෙයි පොත ඕන වෙලාවකේ පොත කියවලා බලන්න. ඒ කියලා තියෙනවා මට දේවනිකායුඩුන් ඇවිල්ලා චෝදනා කරනවා. ඔබ මේ භෞතිකවාදයක් කතා කරන නිසා ඔබ ඒකාන්තම දෙයන්ගේ සාපෙට ලක් වෙනවා සදාකාලික අපායට යනවා. යම් හේකින් දෙයියෝ පිළිගත්තා නම් ඔය සදාකාලික අපාය පිළිගත්තා නම් ඔය වගේ නපුරු වචන කතා කරන එකක් නැහැ. බයලජ්ජාවක් ඇති කරගන්නේ ඔබ දැන් ඔය කතා කරන්නේ බයලජ්ජාවක් නැතුව. ඒකට එයා අහනවා දැන් මේ පිළිගත්ත දෙයියෝ පිළිගත්ත බයලජ්ජාවක් තියනවා කියලා පිළිගත්ත දේව සභාව මම මේ බණ කියනවා කියලා මාව මරන්න තර්ජනය කරවට ලියුම් ගන්නවා. උන්න බයලජ්ජාව තියෙනවා. මට මේ තරම් තිත්ත ගුණ වර්ගයෙන් බැලලා ලියුම් එවලා තියෙනවා. මට මේ තරම් තර්ජනය කරනවා. ওই දෙයියෝ පිළිගන්න කට්ටියට බයලජ්ජාව තියෙනවා. ඒ නිසා මේකේ තියෙන දේශපාලන පැත්ත කන්නේ අල්ලපා. අපි බණ කියන්නේ එහෙම එකට නෙවෙයි. අපි මන කියන්නේ අපිට බුදුජානසෙ කියලා තියෙනවා ඔබ යම් තැනකදී අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ හොඳක් නැහැ නරකක් නැහැ දානයක් කියලා දෙයක් නැහැ ඉලොක් නැහැ මෙලොක් නැහැ කියලා කිව්වොත් කොළමුලයි කොළමුල වෙච්ච ගමන් බයලජ්ජ නැති වෙනවා ඉක්මීමක් නැති වෙලා වර්තමානයේදී අපේ සමාජයේ ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බැනුම. ඒ ඒ වගේම ඔලොමලකම් කරලා අපාගත වෙනවා. ඒක නිසා තිබුණත් වෙන්න පුළුවන් නැතුණත් වෙන්න පුළුවන්. ඒ දේ තියෙනවා කියලා කටයුතු කිරීමෙන් ඇති වෙන බයලජ්ජාව පිළිටුවගෙන ඉන්දිය සංවරයට ගියොත් සමාජයට හරිය ලොකු ශාන්තියක් ඇති වෙනවා. ඒ වගේම තියෙනවනම් පව් නොකිරීම නිසා ස්වර්ගයට නැත්තම් හොඳ තැනකට යන්නත් තියෙනවා. ඒක නිසා මේක තමන්ගේ හිතට වද්දා ගන්නයි ඔය පන්නක සූත්‍රයේ සරුවචනන්සේ මේ සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ සරුවචනන්සේ අපිට මේ පරිවර්තන කියලා පිළිගන්න බලපෑම් කරන කිරීමක් විතර කරන්න. තියෙන ඉඩ තියෙනවා තිබුණොත් මෙන්න මේ ආනිසංශය තියෙනවා කියලා විවෘත මාතෘකාවක් ඇති කරලා තියෙනවා. ඉතින් මම පුද්ගලිකව තේරුම් ගත්ත දැනගත්ත දෙයක් තමයි භාවනා කරලා භාවනාදී අර හොඳටම තමන් භාවනා කරන අරමුණ සියුම් මට්ටමටපත් වුණාට පස්සේ තමයි නැත්නම් Tamange ඔය කයේ තියෙන ඕලාරික ගති සිව් මට්ටමට ගියාට පස්සේ තමයි කෙනෙකුට හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ ලෝකෙන් එනවන දරුණු වීතික්‍රම කෙලස් වල සහ පරිඋත්තාන කෙලස් වල තියෙන නපුර අයින් වුණාට පස්සේ තමයි මේ බුදුරජාණන්සේ ඉතාමත්ම සියුම් දෙයක් අපිට උගන්වන්න හදන එකේ අරගෙන තියෙන තියෙන මේ උගන්වීම් ක්‍රමය කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කවුද බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. කොහොමද බුදුහාමර අපිට හේතු ගන්නන්න පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔක්කොගේ මේක බලාපොරොත්තු වෙන්න එපා. අපෙත් දවස පුරාම මතක් වෙන්න ඕනේ. උන්ටටෝම ආගමකට ලැබී පුරුදු වෙච්ච වෙලාවට මේක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ වෙලාවක මේක තේරුම් අරගෙන ඊට ගැළපෙන ජීවන රටාව සකස් කරගන්න අද ලෝකේ තියෙන මේ විෂමතාවයන් අද මේ ලෝකේ තියෙන ආර්ථික විෂමතාවයන් දේශපාලන විෂමතාවයන් ඥාණයෙන් කල්පනා කරන කෙනෙකුට හොඳට වැඩ ගන්න පුළුවන් ඒ කිසිම ආගමික දේශපාලන අංශයකට මුද්‍රජානස්සේ මේ දෙන තර්ක ක්‍රමය කතාව ප්‍රතික්ෂේප කරන්න අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි බොහොම සියුම්ම අහුලා ගන්න ඕනේ මොනම දෙයකටත් විරුද්ධ වෙන්නේ. මොනම දෙයකටවත් ප්‍රතික්‍රියා කරන්න යන්නේ. අපිට මොනම විදියකින්වත් කොනම දෙයකට ප්‍රතික්‍රියා කරන්න බුදුසසුන අපිට උගන්වලා නැහැ. ප්‍රතික්‍රියා කරපුව ගමන් අපි ගිහිල්ලා පටලවා ගන්නවා. ඒ ප්‍රතික්‍රියා නොකිරීම සඳහා තියෙන මේ මේ අපන්නක ප්‍රතිපදාව කවුරු හරි තේරුම් අරගත්තොත් ඒ කෙනා මහ කැලයක් මැදින් හැප්පෙන්නේ නැතුව හරහ යන උලගක් වගේ අවශ්‍ය දේවල් නමාගෙන යනවා මිසක් උලක මුළු කැලේම අලුත් කරනවා. හැබැයි ගියේ පාර පේන. අමුදාවකට එහෙම යන්න බෑ. කල්ගෙඩියකට එහෙම යන්න බෑ. ඒ නිසා මේ උලකක් වගේ ජීවත් වෙලා මේ අපන්නක ප්‍රතිපදාව ජීවත් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් මේ සත්‍යමත් ජීවිතයේ සහ මේ අපන්නක ප්‍රතිපදාව පුදුමාකාර නෑදෑකමක් තියෙනවා. ඒක නිසා අපි කාටවත් වාද කළ මොනක් කියලා දෙන්න අපිට ඕනකමක් නැත්තේ නෑ. කවුරු හරි අපිට වාදෙට ආවයි කියලා තරහ වෙන්න ඕනකමකුත් නෑ. ඒ මොනවා කරත් කවුරු ඇවිල්ලා කරත් තමන්ට නැවත සතිය පිහිටවන්න පුළුවන්. ඉන්න චිත්තක්ෂණයට එන්න පුළුවන් කියන එක හොඳට නැවත නැවත අත්දකින්න අත්දැකීමෙන් පුළුවන් නම් එවැනි නම්්‍යශීලී විවෘත මනසක් ඇති කට්ටියගේ අසුර ප්‍රාර්ථනා කරන්ඩ අපි හිතනට පිළිස් මේක තුල තියෙනවා තමනුත් ඒ අයට කල්යාණ මිත්‍රෙක් වෙලා ඒ අය තමන්ට කල්යාණ මිත්‍රෙක් කරගෙන යන ගමනට මේ අද දවසේ අපි කරන මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා අපන්නක ප්‍රතිපදාව කාට කාටත් වැටේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව